සදාතනික වටිනාකම් ඇති දේ ලියවෝ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබන දැනුම පෙන්වයි ජීවිතය විනිවිද. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ මට මේ හදිසියෙම පොතක් කියවන්න හම්බ වුණා. ඒ පොතේ කවි පෙළකුත් තියෙනවා. ඒ කවි පෙළෙන් එක කවියක් මම ඔබට අහින්න කියන්නම්. වල ඇතුලේ සොල්දර වාසනාවන්. සොල්දරේ උඩින් දබරේ වාසනාවන්. දබරේ උඩින් ගංගල වාසනාවන්. දුප්පත් අපට පතලේ වාසනාවන්. ලොකුම ප්‍රශ්නේ තමයි දුප්පත් අපට පතලේ කොහොමද වාසනාව වෙන්නේ කියලා. දැන් මේක කතා කරන්න ඕනේ මේ කවි පෙළත් ඇතුල් කරලා පොතක් ලියපු එක්කෙනාගෙන් තමයි. හැබැයි මේ මේ පොත ලියලා දින එක්කෙනෙක් නෙමෙයි තුන් දෙනෙක් එකට එකතු වෙලා. කොහොම ලියුවද මන් දන්නේ ඒ තුන් දෙනාගෙන් එක ලේඛකෙක් දැන් ඉන්නවා පෙරවදන්ට ඇවිල්ලා. ඔහු නිරෝෂන් සෙනවිරත්. නිරෝෂන් ලියාපු පොතේ නම තමයි ශ්‍රී ලංකාවේ මිනිරන් එදා අද සහ හෙට Sri Lankan fight then now and tomorrow Nirushan කියන්නේ මේ ශ්‍රී ලංකාවේ මිනිරන් එදා අද සහ හෙට කියලා පොතක් තව දෙන්නෙක් එක්ක එකතු වෙලා ඔබ ලියලා තියෙනවා මෙහෙම පොතක් සිංහලෙන් ලියන්න ඇයි කල්පනා කළේ වර්ෂ 1899 තරම් ඈත වර්ෂයකදී ඒ කාලේ ශ්‍රී ලංකාව හැඳින්වුණේ සිලෝන් කියන නමින් මේ රාජ්‍යයේ සමස්ත විදේශ ආදායමෙන් 22ක් තරම් ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරනවා මේ මිනිරන් කර්මාන්තයෙන්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ තිබ්බ පතල් වලින් මිනිරන් පතල් වලින් නෙලාගත්ත මිනිරන් අපි කියනවා එක්ස්පෝර්ට් කළේ නැත්නම් පිටරට යැවීමෙන් ලැබලා තියෙන මුළු විදේශ ආදායම ඒ කාලේ සමස්ත විදේශ ආදායමෙන් 22ක් තරම් ඉහළ ප්‍රතිශතයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ එදා සිට ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය වනාහි ශ්‍රී ලංකාවේ වැඩිච්ච විශිෂ්ට ස්ථානයක් ගත්ත කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ ඒ කර්මාන්තයත් එක්ක එක්තරා ධනපති පැවැන්තියකුත් හැදුණා ලංකාවේ නේද? අනිවාර්යයෙන්ම. මම එක උදාහරණයක් කියන්නම්. ඒ කාලේ මහාමානි ඩී සේනනක අපි දන්නවා එතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමා. එතුමා තමයි ඒ කාලේ තිබ්බ යටත් රජය විසින් මැඩගස්කරේ නැත්නම් මැලගසි කියන රාජ්‍යය ඒ කාලේ මැලගසි කියලා මැඩගස්කර් රාජ්‍යය හැඳින්වුණේ. ඒ රාජ්‍යයේ මිනිරන් කැණීම පටන් ගන්න යවපු විශේෂඥ කණ්ඩායමේ එක් සමාජිකයෙක් තමයි තරුණ ඩී.එස්. සේනානායක. ඒ විතරක් නෙවෙයි. කහට ගහ පතල පටන් ගත්ත ආරම්භකයාගේ දියණියන් තිදෙනා විවාහ වුණේ colonel T G. Jayewardene, J R. Jayewardene මහත්මයාගේ ළඟයි පළමු විදර්ශනාධිපතිතුමාගේ මාමා, ඒ වගේ සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යතුමාගේ පියාණ සහ ඩී.එස්. සේනානායක මහත්මයාගේ අයියා එෆ්.ආර්. සේනානායක මහත්මයා. ඒ අනුව මේ විදිහට ගත්තොත් ශ්‍රී ලංකාවේ ඒ කාලේ නැගී ආපු ප්‍රභූ පන්තිය. නැත්නම් ඇත්තම කිව්වොත් අපි කළු සුද්ධ කියන කට්ටිය බිහි වෙන්න ශ්‍රී ලංකාවේ මිලන් කර්මාන්තයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉෂ්ට කරලා තිබෙනවා. ඒකම බැඳිලා තුණා දේශපාලන බලෙන්. අනිවාර්යයෙන්ම. මොකද ඔවුන් මේ මිලන් කර්මාන්තයෙන් ලැබපු අතිමහත් ධනය ඔවුන් විවිධ ව්‍යාපාරවල වැවිලි කර්මාන්තවලට වෙනත් වෙනත් ව්‍යාපාරවලට ආයෝජනය කරා. ඒ තුලින් ආපු මුදල් බලයෙන් ඔවුන් ශ්‍රී ලංකාවේ පාලන බලය තමුන්ගේ අතට ගත්තා කියවත් නෙවෙයි. ඔය ඒකම කියන්න ඕන කාරණයක් තියෙනවා ඒක අමතක නොකළ යුතු කාරණයක්. දැන් එෆ්.ආර්. සේනානායක මැතිතුමා ඒ කාලේ හැටියට විශාල ධනයක් හිමි කොට ගත්ත කෙනෙක්. හැබැයි ඔහු ඒ ධනය සෑහෙන දුරට පරිත්‍යාග කරලා රටේ නිදහස වෙනුවෙන් හැබැයි ඔබ කිව්වා වගේ ඒ නිදහස ජනතාවට හම්බුණාද ඒ පන්තියට හම්බුණාද කියන එක තමයි ප්‍රශ්නේ. හොඳයි. අනිවාර්යයෙන්ම. ඇත්තටම කිව්වොත් ඒක විශේෂම කතා යුතු කාරණයක්. කෙසේ වුවත් මට මේ පොතේ සාකච්ඡා කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම. ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන අනිවාර්යයෙන්ම අපි වෙනමම ශ්‍රී ලංකා මිලන් කර්මාන්තයේ ඉතිහාසය සම්බන්ධයෙන් මේක තිබ්බ සංස්කෘතික පසුබිම, සමාජීය පසුබිම, නෛතික පසුබිම, සෞඛ්‍යමය පසුබිම මේ සියල්ලම මේ කෘතියෙන් ආවරණය වෙලා තියෙනවා කියන්නද පුළුවන් ඇත්ත. ඔව් නැත්නම් මිනිරන් ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්. මොකද මිනිරන් ගැන කතා කරද්දී අපි ඒ ගැන කතා කිරීම අත්‍යවශ්‍යයි. මොකද ඒ තුළ තමයි කර්මාන්තය ගොඩනගන්නේ රටක් වශයෙන්. ඒ වගේම මම කියන්නට ඕනේ වර්ෂ 1987 දී ඒ කාලේ ආචාර්ය එන්.පි. විජයානන්ද මහත්මයා පසු කාලිනව හෙතෙම භූ විද්‍යා සම්මිශ්‍රණ අවතකාරංශයේ සභාපතිවරයෙක් වඩත්පත් වුණා. මොකද නම? ආචාර්ය එන්.පි. විජයානන්ද. එතුමා විසින් graphite industry of Sri Lanka කියලා 1987 දී කෘතියක් රචනා කරනවා ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් ඒ කාලේ පටන් කිසිම කෘතියක් සිංහල භාෂාවෙන් මිනිරන් කර්මාන්තය ආරම්භය uh, රචනා වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් දෙකෙන් දෙකෙන්ම නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් 1900 එදා පළවෙනි කෘතියයි අද සිංහල භාෂාවෙන් පළවෙනි කෘතියයි තමයි මේ මුළු ඉතිහාසයේටම මිනිරන් කර්මාන්තය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලියවෙච්ච කෘති දෙක. දැන් ඔබ තිදෙනා ඉතිහාසගත වෙනවා. <laughs> ඔව් අපි බලමු මේ කෘතියෙන් ලැබෙන ඉම්පැක්ට් කියන්නේ බලපෑම කොහොම වේද කියලා නේද? මම හිතන්නේ පොඩ්ඩක් මේ අනිත් දෙදෙනා ගැනත් යමක් කිව්වොත් හොඳයි මේ. ඔව් ඇත්ත වශයෙන්ම මේ කෘතියේ ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා උවවිලස විශ්වවිද්‍යාලයත් මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයත් කේන්ද්‍ර කරගෙන මෙහි මම නිරෝෂන් සෙනරත්න මම උවවිලස විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සහායක අධිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරනවා. ඒ වගේම මේ කෘති අනිත් රචකයන් වන ආචාර්ය ගයානි අමරවීර මහත්මිය එතුමිය ශ්‍රී ලංකා උවවිලස විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ජේෂ්ඨ කතිකාචාර්යවරියක් වශයෙන් කටයුතු කරනවා. ආචාර්ය අතුල විජේසිංහ මහත්මයා මේ කෘති අනිත් කතුවරයා මහනුවර හන්දාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙක් වශයෙන් කටයුතු කරනවා. එතකොට මේක ඇත්තම සාමූහික ක්‍රියාදාමයක්. ඒ වගේ මේ ක්‍රියාදාමයට වර්ෂ එකහමාරකටත් වැඩි කාලයක් ගත වන ඇත්තට මේ සාමූහික ව්‍යායාමයට ඒ තුලින් අවසානයේදී ආපු ඵලය තමයි මේ කෘතිය. අලුතෙන් පරිශන කළාද? අනිවාර්යයෙන්ම. ඇත්තටම අපි මේ සම්බන්ධයෙන් මිනිරන්වල යොදා ගැනීම සම්බන්ධයෙන් පරිශන කොහොමත් මේ විශ්වවිද්‍යාල සහ පරිශන ආයතන මූලික කරගෙන සිද්ධ වෙනවා. ඒ වගේම මේ කෘතියට අපි විද්‍යාත්මක කරුණු පමණක් අපි විද්‍යාඥයන් වූ ඵලියට අධ්‍යාත්මික කරුණු පමණක් ඇතුළත් කරන්නට අදහස් කරේ නැහැ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ සිංහල භාෂාවෙන් පොදු පාඨකයාට මේ දැනුම ලබා දීම. විශේෂයෙන්ම අපි පාසල් දරුවෝ ඉලක්ක කරනවා, සරසවි ශිෂ්‍යයෝ ඉලක්ක කරනවා. මොකද සංවර්ධනය වෙමින් පවතින දේශයක් වශයෙන් ශ්‍රී ලංකාවට මේ මිනිරන් කර්මාන්තයෙන් ලබන්නට පුළුවන් ගේ හිමහත්. ඒ වුණාට අපි දැනට කරන්නේ මිනිරන් පතල් වලින් නෙලා ගන්න මිනිරන් රෝ මටීරියල්ස් එහෙම නැත්නම් අමුද්‍රව්‍ය විදිහටම අපි පිටරට යවන එක තමයි කරන්නේ. මේවා නූතන තාක්ෂණික යෙදවීම් වල පෙරලන්නට අවශ්‍ය කරන තාක්ෂණය අපි සතුව නැහැ. විදේශ රටන් වලින් අපිට ඒ තාක්ෂණය දැනුම දෙන්නට සූදානම්ුත් නැහැ. මොකද ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ලාභෙට. මේ අමුද්‍රව්‍ය වශයෙන් මේවා මිලදී ගන්නට. ඒ නිසා අපි පර්යේෂක විද්‍යාඥයෝ වශයෙන් මේ දේවල් ශ්‍රී ලංකාව තුළම දියුණු කරන්න ඕනේ. එතකොට නැගියන පාසල් ශිෂ්‍යෝ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ හැම දෙනාටම මේ දැනුම ලබා දීලා තිබුණොත් අපි ඔවුන් කවදා හරි මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ඔවුන් තව තවත් මේ ගැන පරීක්ෂණ කරලා ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ පෙරගමන් කරුවෝ බවට පත් වෙයි ඔවුන් කියන එක ගැන අපි විශ්වාස කරනවා. ඔබ කියන තාක්ෂණික ඥානය. තාක්ෂණික ඥානය. දැනටත් විශාල වශයෙන් ලාභ ලබන වෙළඳ වහන්නේ දැනටත් ලාභ ලබන මොකද මිලිරන් කියන්නේ අපි මිලදීල ගත යුතු දෙයක් නෙවෙයි. ඒක පොළවේ ස්වභාවිකව තියෙන දෙයක්. අපිට අවශ්‍ය කරන්නේ මේ ටික බොහොම සීරුවට නෙලා ගන්න එක විතරයි. එන්න මිලිරන් ටික තියෙන ගලෙන් කඩා ගන්න එක විතරයි අපි කරන්න ඕනේ. ඉතින් එතකොට අපිට රෝ මටීරියල් කොස්ට් එකක් නැහැ. අපිට තියෙන්නේ මෙහි වියදමක් විතරයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක ලාභ ලබන කර්මාන්තය. පොළොව දෙන සම්පතක් නෙමෙයි. අනිවාර්යයෙන්. ඒ නිසානේ පොළොවට වසුන්දරා කියනවා. වසුධා කියනවා. වසු කියන්නේ සම්පත්නේ. ඉතින් මේ මේක සම්පතක්. මම එක කතාවක් කියන්නම් මිනිරන් කියන වචනේ හැදිලා තියෙන හැටි. මිනිරන් කියන එක හැදිලා තියෙන ඉස්සල්ලාම මේකට මිහිරන් පොළවෙන් හමු වුණ රත්තරන් කියන එක තමයි ඉස්සල්ලාම කියලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ව්‍යවහාරයේ පහසුට මිහිරන් මිනිරන් බවට පත් වෙලා තියෙන්නේ. මහී සරණ. මහී සරණ නැත්නම් මහී සරණ. ඒ කියන්නේ මිහි රන් වෙලා එය පසුව මිනිරන් වුණා. දැන් අර නිරුක්තිය මුල කවුරුත් දන්නේ නැහැ මතකත් නැහැ හොයන්නෙත් නැහැ. ඒකට ඒ තුළ තමයි මේකේ තියෙන සැබෑ වටිනාකම ගැඹුලා තියෙන වචනේ තුලේ. නෑ ඒක ඉතාල වැදගත්. ඒකෙන් ඔබ ගැන පැහැදිලිමක් ඇති වෙනවා. මොකද අඩු ගන්න ප්‍රධාන වශයෙන් මේ නමේ නිරුක්තිය දැනගන්න එපා. ඔක්කොම ඉස්සර නේද? මොකද මිනිලන් කියන්නේ කියලා නේද? හොඳයි. එතනින් එහාට ඔබට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මට කියන්න අවශ්‍ය වෙන්නේ මේක ගෝලීය தත්ත්වය ගත්තොත් මේක ඒ කාලෙඳම පැවතුණා. එංගලන්තයේ කම්බර්ලෑන්හි බැරව්ඩේල් කියන පතලාසෙන් තමයි මිරිරන් ඉස්ලාම හොයාගෙන තියෙන්නේ. ඒ නූතන මානවය විසින් හොයාගැනීම තමයි එංගලන්තයේදී සටහන් වෙන්නේ. හැබැයි ඇස්ටෙක්ස් ශිෂ්ටාචාරගත මානවය පවා විවිධ සලකුණු තැබීම පිණිස මේ මිනිරන් පාවිච්චි කරලා තියෙනවා. මොකද මිනිරන් කියන්නේ මේ අපි ඇල්ලුවත් එහෙම පැන්සල් වල පාවිච්චි කරන පැන්සලේදී මිනිරන් මිනිරන්නේ. ඊට පස්සේ ඕක පස්සේ කාලේ ඉතාලි ජාතික විසින් පාවිච්චි කරලා තියෙනවා සිතුවම් අඳින. මොකද ඉතාලි ජාතික කියන්නේ ස්වභාවයෙන්ම කලාවට ලැබි ජාතියක්. ඒක ඔහොම ඔහොම ඇවිල්ලා අන්තිමට එංගලන්තයේදී මෙහි මිනිරන් නූතන මානව විසින් සොයාගැනීමෙන් පස්සේ මේකේ යුටිලිටිස් එහෙම නැත්නම් අපි කියන යෙදවුම් තව තවත් විස්තරණය වෙන්නට පටන් ගන්නවා. එහිදී පළමුවෙන්ම මේක කර්මාන්ත ශේෂ්ත්‍රයක් ලෙස මේක භාවිත වෙන්නේ යුදමය කටයුතු වලට. මොකද ඒ කාලේ එංගලන්ත කිරීට විසින් අපි දන්නවා එයාලා හිරුනොඹසින් අධිරාජ්‍ය හදාගෙන ගියා. එහිදී ඔවුන්ට යුද කටයුතුවලට අවශ්‍ය වෙච්චි කාලතුවක්කු උණ්ඩ කාලතුවක්කු සකස් කරන්නට අවශ්‍ය කරන කෝව නිපදවන්නට ඒ වගේ අච්චු නිපදවන්නට මේ මිනරල් පාවිච්චි කරා. ඊට පස්සේ ඔය එංගලන්තයේ කම්බර්ලෑන්හි බැරවඩේල් කියන පතල කිරීට යටතට ගත්තා. මේක රාජ්‍ය දේපලයක් ඇදිර. ඊට පස්සේ අනවසරයෙන් මිනරන් වෙළඳාම් පාවා ඒ කාලේ තහනම් කරා. මොකද ඒ කාලේ නම් ඕන් දැනගත්තා මේකේ තියෙන අද්විතීය වටිනාකම. මේ වෙද්දී එදා ඉඳන් අද වෙනකොට ලොකු කතන්දරයක් තියෙනවා. මේ වෙද්දී මම එක කතාවක් කියන්නම්. ඔබතුමා බඳන් ඉන්න අත්ොල්ලොසුවක්. ඔබතුමා පාවිච්චි කරන හයිබ්‍රිඩ් වෙහිකල් එකක් නැත්නම් දෙමුහුම් වාහනයක්. ඔබතුමා පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික වාහනයක්, ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්. එහි බැටරි වල තියෙනවා මිනිරන්. බොහෝ දුරට අපි දන්නේ නැහැ ශ්‍රී ලංකාවේ මිනිරන් වෙන්නේ නැති ඔබ බැනන්ගෙන අත්වලසිය තියෙන්නේ. ඔබ පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකේ තියෙන ලිතියම් අයන බැටරිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ මිනිරන් වෙන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකාවේ පමණයි මුළු ලෝකෙන්ම සුපිරි සිදුම මිනිරන් තියෙන්නේ. අපේ මිනිරන් වල ශුද්ධ ප්‍රතිශතය එහෙම නැත්නම් ප්‍රයොරිටි කියලා කියනවා 195ත් 99 තත්ත්ව තමයි විචරණය වෙන්නේ. අනික් රටවල් 70 160 ගණන් 160 150 180 තිබ්බත් 99ක් තරම් සංශුද්ධතාවයක් ලබන්න ඕන විශාල වියදමක් කරන්න ඕනේ ප්‍රොසෙසින්. එහෙම නැත්නම් මේ මිනිසන් සැකසුමේදී. නමුත් සුද්ධ කිරීම සුද්ධ කරන්නට. හැබැයි ශ්‍රී ලංකාවේ අපිට ස්වභාව ධර්මය විසින්ම දායාද කරලා දීලා තියෙනවා 199ක් තරම් සුපිරිසිදු මිනිසන්. ශ්‍රී ලංකාවේ කහට ගහ වතලින් මුළු ලෝකෙින්ම සුපිරිසිදුම මිනිසන් අපිට හොයාගන්නට පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියාවේ ටෙස්ලා වගේ සමාගම් ඇමරිකාවේ සිලිකන් නිම්නයේ සිලිකන් නිම්නයේ තිබෙන සමාගම් ඔවුන්ගේ සියලුම වාණිජ නිෂ්පාදන වලට ශ්‍රී ලංකාවේ මිලර නෝන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඉතින් ඔවුන් අපෙන් රළු අමුද්‍රව්‍ය මත රෝ මටීරියල්ස් විදිහට මේ මිලරන් අරගෙන ඒ මිලරන් ඇතුළත් කරලා මොබයිල් ෆෝන් අත්වරලෝසු හයිබ්‍රිඩ් වාහන අපිටම ආපහු එනවා. ඒතර රටක් විදිහට අපි කොතනද ඉන්නේ කියලා අපි නැවත නැවතත් සිතා බලන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා. දැන් බේතුත් එහෙමනේ. මෙහෙන් අමුබේ ගෙනihilla. එහෙන් ටැබ්ලට් කරලා එහෙම නැත්නම් ගීර කරලා මොන හරි වෙනත් ආකාරයකට හරවලා අපිට මේකම තමයි වෙලා තියෙන්නේ. ඒක සිද්ධිය. එතකොට දැන් ඉතිහාසය එහෙමයි නේ. දැන් මේකේ තියෙනවා මේ ඔබ එක පරිච්ඡේදයක් වෙන් කළා සෞඛ්‍යමය පැත්තක් ගැන. සෞඛ්‍යමය මොකද ඒක ඒක මම හිතන්නේ වැදගත් වෙයි නේද? ඇත්තටම අමරසේන මහත්තයා අපි මේ කෘතිය රචනා කරද්දී මම ඉස්සෙල්ලත් කිව්වා විද්‍යාත්මක පැත්ත ගැන විතරක් හිතලා ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය සම්බන්ධයෙන් කතා කරන්නට බෑ. ඒ නිසා අපි බහුවිධ පැතිකඩයන් ආවරණය කරමින් මේ කෘතිය රචනා කරන්නට තමයි උත්සාහ කළේ. ඒ අනුව තමයි අපි ඉතිහාසය ගැන කතා කළා, වර්තමානය ගැන කතා කරනවා, අනාගතය ගැන කතා කරනවා වගේම මිනිරන් කර්මාන්තය හැබඳිච්ච ජනශ්‍රුතිය ජනශ්‍රුති ගැන කතා කරලා තමයි ඔබතුමා ඉස්සෙල්ලා කියවපු කවි පන්ති මම හිතන්නේ ශිෂ්‍යත්ව ඉදිරියේදී මම ඒ ගැන අනිවාර්යයෙන් ඔව් අපි ඉදිරියේදී ගැන කතා කරමු ඔබතුමා හිවා සෞඛ්‍යයෙන් පසුබිම ගැන විශේෂයෙන්ම මිනිරන් පතල ඇතුලේ වැඩ කරද්දී එනවා දූවිල්ල මිනිරන් දූවිල්ල එනවා කාලා කඩද්දී දූවිල්ල එනවා ඒ වගේ සිලිකෝසිස් නියුමොසිලිකෝසිස් කිය වගේ විශාල ප්‍රමාණයක් රෝග හැදෙන්නට පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ වෛද්‍ය ඌරාගොඩ කියන මහත්මයා 1970 ගණන් 80 ගණන් වල මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ තිනවා ශ්‍රී ලංකාවේ මිලන් පතල් සම්බන්ධයෙන්. අපි ඒ කරුණොත් මේවට ඇතුළත් කරා. ලෝකයේ ගත්තාමත් විවිධ රෝග සම්බන්ධයෙන් විශේෂයෙන්ම පෙනහළු රෝග තමයි මේ සිලිකා දූවිල්ල වගේ නිසා හැදෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කළා ලෝකයේ වෙලා තිබෙන පරීක්ෂණ ශ්‍රී ලංකාවේ වෙලා තියෙන පරීක්ෂණ. ඒ කරුණොත් අපි මේකට ඇතුළත් කරන්නට උත්සාහ කළා. නමුත් මම විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. ඒ කාලය වගේ නෙවෙයි අද වෙද්දී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන බොහෝ පතල්වල අවශ්‍ය කරන ආරක්ෂිත උපාය මාර්ග අපි කියනවා safety precautions කියලා. ඒ හැම දෙයක්ම ශ්‍රී ලංකාවේ දැනට අනුගමනය කරනවා කියන එක කියන්නට අවශ්‍යයි. ඔවුන් වැඩ කරද්දී මාස්ක් එහෙම නැත්නම් මුහුණු ආවරණ, හිස් ආවරණ පැළඳ ගන්නවා. ඒ නිසා තමයි ඇත්තටම පතල් ආශ්‍රිත අනතුරු මම හිතන්නේ ශ්‍රී ලංකාවෙන් තමයි අඩුවෙන්ම වාර්තා වෙන්නේ. අතීතයේ එහෙම තිබුණා ආරම්භයේදී. අතීතයේදී ඇත්තටම මේ තරම් දියුණු ආරක්ෂිත ක්‍රමවේද තිබිලා නැහැ. මැරෙන්නේ නැහැ කිව්වා. අනිවාර්යයෙන්ම වෙන්නේ නැති ඒ වගේ මේවා වාර්තා වෙන්නත් නැතුව ඇති. ඔබ දන්නවද දන්නේ ඒක ජන සමාජ ආශ්‍රිත කාරණයක්. සමහර අපරාධකාරයෝ මේ හැංගෙන්න ගිහලා තිනවා <laughs> පතල් ලස්සර. පතල් කම්කරු විදිහට සේවය කරලා දෙනවා. සමහරට ඔවුන් එළියට ඇවිල්ලත් කියන්නේ පතලෙන් එළියට ඇවිල්ලත් නැහැ. ඔවුන් පතල ආශ්‍රිතම ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම සමහර විට ඔවුන් අප්‍රසිද්ධියේම පතල් මිය ගිහිල්ලා දන්නෙත් නැහැ. ඒ කාලේ වෙන පතල් අනතුරු කොහොමත් මේ තරම් දියුණුවක් ඇති නිසා වාර්තා වෙන්නේ නැතුව ඇති. මරලත් පතල්ට දාන්න මරලත් පතල්ට දාන්න පුළුවන්. දාලා පතල වැහුවාම ආයෙ කාටවත් හොයාගන්නත් බෑ. නමුත් මේ වෙද්දී වෙන්ටිලේෂන් සිස්ටම් එහෙම නැත්නම් අපි කියනවා පතල ඇතුළට වායුව යවන ක්‍රමවේද ඒ සියල්ලම දියුණු වෙලා පතල ඇතුළේ තියෙන වර්තමාන ලංකාවේ වර්තමාන ලංකාවේ ඉතාමත්ම දියුණු ක්‍රමවේද පාවිච්චි කරනවා. ඒ අනුව ඇත්තටම අද වෙද්දී පතල තුල වැඩ කළා කියලා සෞඛ්‍ය ඇතින් ලොකු පිරිහීමකටපත් වෙන්නේ නැහැ කියලා අපිට සාමාන්‍ය වශයෙන් කියන්නට පුළුවන්. හොඳයි. ඒ යම් කිසි විදිහකින් හානියක් අනතුරක් වුණොත් සේවකයෙකුට ඔය කියන ලෙඩක් හැදෙලා හරි මොනවාර හුස්ම ගන්න බැරුව හරි ඒකේ නෛතික පැත්තෙන් මොකද්ද මේකට තියෙන පිළිසරණව. ඇත්තටම ශ්‍රී ලංකාවේ පවතින මම හිතන ප්‍රබල කම්කරු නීතියක්. ඒ නිසාම මම හිතන්නේ විදේශ ආයෝජකයෝ මම දන්න තරමින් ලංකාවට එන්නත් මේ අකමැති මොකද මෙහි තියෙන ඍජු කම්කරු නීති ඒ වගේම ඒවා හරියට ඒ කම්කරු නීති ක්‍රියාත්මක වෙනවද කියලා මොනිටර් කරන සිස්ටම් එකක් තියෙනවා ලංකාවේ. ඒ අනුව ගත්තාම අර වගේ යම්කිසි ඔච්චරම මේ යුක්තිය සාධාරණය රැකෙන විදිහට ලංකාවේ මේ පාලනය සිද්ධ වෙනවද? නමුත් මං හිතන්නේ දැන් මට සිද්ධි වශයෙන් මම කියන්නට මං ළඟ දත්ත නැහැ. නමුත් මේ පතල් වල වැඩ කරන කම්කරුව හැමදෙනාම ප්‍රබල නෛතික මම පද්ධතියක් යටතේ ඔවුන් සුරක්ෂණය කරලායි තියෙන්නේ. ඒ ක්‍රියාත්මක නීතියෙන් ඒ කළ යුතුයි. කළ යුතුයි. ඔබ හිතන විදිහට මේ ඒ සියල්ලම කෙරෙනවා. සියල්ලම කෙරෙනවා කියලා මට සිද්ධි වශයෙන්ම කියන්න දන්නේ මම විශ්වාස කරනවා ඒක කරනවා. පරිශීලනය කරනකොට එහෙම ඒවා ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද? ඇත්තටම එහෙම අවස්ථාවක් අපිට උදා වුණේ නැහැ. මොකද ආරංචි මාත්‍රෙන් කියන්න බෑනේ. අනිවාර්යයෙන් ආරංචි මාත්‍රෙන් කියන්නට බෑ. ප්‍රත්‍යක්ෂ සාධක අවශ්‍යයි. අවශ්‍යයි නමුත් නැත්නම් කොහොමද අපි අපිට ව්‍යවස්ථානුකූල පැත්ත ගත්තාම මේ යම්කිසි පතලක් තුළ අනතුරක් වුණාම මෙන්න මේ නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි කියන එක තියෙනවා පොතේ පොතේ තියෙනවා ඔව් ඔව් ඒ වගේම මේ ළඟදී මම හිතන්නේ පතල අනතුරක් සිද්ධ වෙලා තියෙන එක්තරා පතලකේ ඒවා පවා මම හිතන්නේ ජනමාධ්‍යට ඇවිල්ලා ඒවා විවෘත වුණා ඒ කියන්නේ ඒ වගේ සිද්ධියක් වුණොත් අනිවාර්යයෙන්ම වාර්තා වීමේ ක්‍රමවේදයක් තිබෙනවා වාර්තා වෙනවා වාර්තා වුණොත් නීති මාර්ගයෙන් කටයුතු කරන්න පුළුවන්. පුළුවන්. දනුවනුත් ලැබෙනවා. දනුවනුත් ලැබෙනවා. එහෙම යථාර්ථයකුත් තියනවා කියලා ඔබ තිබෙනවා. හිතන්නේ නේ. එතකොට දැන් පුළුවන් අර මේ වටා බැඳිච්ච ධනසුති ජනශ්‍රුතිය ගැන කියන්නේ. ඇත්තටම මුසිර මහත්තයා අපි මේ ගැන පරීක්ෂණ සිද්ධ කරද්දී බොහොම ලස්සන අපිට පුස්තකාලවල දින ගණන් ගත කරන්න වුණා තමයි හැබැයි අපිට පුළුවන් වුණා බොහොම ලස්සන ජනශ්‍රුතියක් බොහොම ලස්සන ජන ජීවිතයක් ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය තුළ බැඳිලා තියෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න අපිට පුළුවන් වුණා. හැබැයි මෙහි අඳුරු පැත්තකුත් නැතුවාම නොවේ. ඒක තමයි අර කියන්නේ. සමහර වෙලාවට මේ කියනවා හරියට පඩියවත් දෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ලෝඩර් ලැබිලා දත් මිටි කනවා කියලා කියනවා වැඩ කරේ නැත්නම් ලෝඩර් කියන්නේ පතලේ වැඩ කරන එක්තරා තනතුරක්. ඉතින් ඒ ප්‍රශ්න තිබිලා තියෙනවා. නමුත් බොහොම ලස්සන ජනශ්‍රුතියක් තිබිලා තියෙනවා. මං හිතන්නේ ජනශ්‍රුතිය කියනවා ලංකාවේ පළවෙනියට මේ චණ්ඩි එහෙම නැත්නම් මේ පාතාලය හා සම්බන්ධ උදවිය පවා මිනිරන් පතල් ආශ්‍රිතව ඇති වුණා කියලයි අපිට හමුවෙච්ච සමහර පුද්ගලයෝ කිව්වේ. මොකද මේ මිනිරන් පතලක වැඩ කරනවා කියන්නේ සෞම්‍ය පුද්ගලයෙකුට කරන්න බෑ. සෞම්‍ය පුද්ගලයෙක් එතන ගියත් බොහොම කර්කශ වෙන්න ඕනේ. මොකද ඔබ ජීවියක් නැති ගලක් එක්ක හැප්පෙන්නේ. ජීවියක් නැති දේවල් එක්ක හැප්පෙන්නේ. ඔබ බොහොම තදින් වැඩ කරන්න ඕනේ. ඔබ හයියෙන් කියන්නේ මම කියන්නේ කතා කරද්දී පව ඔබ රළුවට කතා කරන්න ඕනේ. මොකද නැත්තම් සමහර පතලේ ഘോഷාවින්ද ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ අනුව ස්වභාවයෙන්ම මිනිස්සයා රළු ස්වභාවයකට පත් වුණා කියලා අපිට හිතන්නන්න පුළුවන්. ඒ අනුව වෙන්නේ නැති සමහරට කියන්නේ මේ ඡන්දි එහෙම නැත්තම් මේ පාතාලකාරෝ සමහරට මේ පාතාලය කියන්නේ පතලස්සේ පාතාලයක්ම තියෙන ගැඹුරක්ම තියෙන. ඒ අනුව සමහරට පාතාලකාරෝ කියලා කිව්වෙත් ඒ නිසාද දන්නේත් නැහැ. බෝගල සෞන්දර්යස් වගේ කතා වෘතාන්ත පවස ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙලා තිනවා මේ ආශ්‍රිතව. එන බොහොම ලස්සන ජනශ්‍රුතියක් අපිට හම්බුණා අමෘතිනුවත්. දැන් ඔය මේ අතල පාතාල කියන අර්ථය ආවේ දැන් ඉංග්‍රීසියෙන් ඕකට කියන්නේ lower depths. lower depths කියන්නේ කියනවා වගේ පාතාලේ තමයි. සමහරේ පතලේ ඒකේ මේ සම්බන්ධයක් ඇති සම්බන්ධයක් ඇති. ඔව්. දැන් එතකොට මේ නීතියෙන් ඒගොල්ලන්ට රැකවරණයක් තියෙනවා. ඔවුන්ගේ අවුක්තිය ගැන සැලකනකොට ආහාර පාන ආදී කොහොමද? ඇත්තටම ඒ කාලේ සමහර වෙලාවට කියනවා මේ බනිස් ගෙඩියයි ප්ලේන් ටියයි කාලා තමයි පතලේ වැඩ කරේ කියලා. ඇත්තටම පතලේ වැඩ කරද්දී ඉතාලම සෞඛ්‍ය සම්බන්ධන මොකද කලින් කිව්වා වගේ බොහොම රළු වැඩ තමයි තියෙන්නේ. ඒ අනුව ඔබ සම්මත රළු මිනිස්සු මේ මේ ලස්සනට කවි කිව්වොමද? අන්න ඒක තමයි අමසිංහ මහත්තයා අපි විශේෂයෙන්ම සලකන්න ඕන කාරණේ මේ රළු මිනිස්සු ඇතුලේ කොහොමද සෞම්‍ය මිනිස්සෙක් ජීවත් වෙන්නේ කියලා. ඒක තමයි මම හිතන්නේ පෘථග්ජන මනුෂ්‍ය ස්වභාවය. මිනිසයා තුළ මිනිස්සු කීප දෙනෙක් ජීවත් වෙනවා. ඒ කියන්නේ අර රළු මිනිස්සයා ඇතුලේ රළු විදිහට වැඩ කරන මිනිස්සයා, මේ මිනිස්සයා තමයි එහා පැත්තේ tamun එක වැඩ කරන මිනිස්සට බොහොම රළු වචනින් ඉන්නේ කතා කරන්නේ. හැබැයි බොහෝ කට්ටිය එකතු වෙලා අවසානයේ දවස් අවසානයේ විඩාව නිවාගනේදී බොහොම ලස්සනට එකිනෙකා අතර කවි සීපද පවා හොමාරු වෙලා තියෙනවා. හැබැයි ඒ පතල්කම් කරුව තුල විතරක් නෙමෙයි හැම මිනිසෙක් තුලම ගොරහැඩියෙකුත් ඉන්නවා. බොහොම මලක මෙලක තියෙන එකෙකුත් ඉන්නවා. අතල්කම් කරුවෝ තුල විතරක් නෙමෙයි. හැමෝ තුලම මේ දෙන්නම ඉන්නවා. ඒ මිනිස්යාට මතුවෙන්නයි අවස්ථාවක් නැත්තේ. ඔව් ඒකයි හේතුව. මේ එතකොට දැන් ඔබ මේ මේ ප්‍රකට කවි හැම එකතු කළාද? අනිවාර්යයෙන්ම අපිට විවිධ මූලාශ්‍ර ගන්නට සිදු වුණා. මෙතනදී සමහර පතල් කවි තිබිලා තියෙනවා මේ මේ මණික් පතල් සහ මිලිරන් පතල් කියන්නේ මේවා සමගාමීව ගියපු කර්මාන්තනේ කාලේ. එතකොට මේ එක එක කර්මාන්ත අතර සමහර කවි සීපද මේ කියන්නේ සමහර විට අපිට හොයාගෙන ඉඳි මැණික් පතල් වලට පාවිච්චි කරපු කවි හම් වෙනවා මේ මේ පතල් කවි යටතේ. හැබැයි මේ හැම තිස්සෙම යන කවි අතරේ අපිට කියවන්න දකින්න ලැබෙන්නේ මොකක් මිනිනම් පතල් වලට සම්බන්ධ කවි නේද? අනිවාර්යම නමුත් සමහර පතල් කවි අපිට ලැබුණා මේ මේ මණික් පතල් හා සම්බන්ධ කවිත් තියෙනවා. ඒතර ඒ අතරේ මණික්ද මිනිනන්ද කියලා ප්‍රශ්නයක් නැහැ. පතල්. පතල්. පතල් කවි. පතල් කවි එනට අර භාවිතේ ව්‍යවහාරය අනුව අපිට පොඩි වෙනසක් මේ දෙකේ වෙනස් හොයාගන්න පුළුවන් ඇත්තටම. මොකද මණික් පතලේ පාවිච්චි කරන ක්‍රමවේද වෙනස්. අර පතල් ක්‍රමවේද වෙනස්. ඒ කියන්නේ මිනිනු කියන්නේ මණිකුයි අතරේ වෙනස වගේම තමයි. වෙනස වගේම තමයි. දැන් මේ මේ කවි මේ හිතවන කවි නේද? මේ කවුරු පොත්වලින් ඉගෙනගෙන ලියලා එහෙම කියන කවි නෙමෙයි මම හිතන්නේ මේවානේ. බොහෝ කවි හිතවන කවි වෙන්න ඕනේ. හැබැයි බොහොම ප්‍රසිද්ධ කවියක් මම හිතන්නේ තියෙනවා මෙතන මේ. හැබැයි මේ විරිත් එලිවැට ශබ්ද රසය ඔක්කොම තියෙනවා. බොහොම ලස්සන ගලපන කවිය වගේ. අනිවාර්යයෙන්ම. තවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මම එක කාරණයකට අවශ්‍ය මහත්මයා මේ පොදුවේ පතල විස්තර කරනවා මෙහෙම වලදී භාවිත වූ වචන. මේ සම්බන්ධව වෙනම වචන මාලාවල් පවා පැවතිලා තියෙනවා. ඒ උදාහරණයක් වශයෙන් කමත් භාෂාව වගේ පතල් භාෂාවකුත් තිබිලා තියෙනවා. මේ දෝණාව කියලා කියන්නේ පතල් වචනයක්. හැබැයි ඒක ඉංග්‍රීසියෙන් කියන ටනල්. ටනල් කියන එක සිංහලට පරිවර්තන කරාම තියෙන උමග කියලා. හැබැයි දෝණාව කියන්නේ වෙනමම සිංහල වචනයක් පතල් භාෂාවට සම්බන්ධ. මේ මිනිස්සුම හදාගත්ත එකක් වෙන්නේ. මේ මිනිස්සුම හදාගත්ත එකක්. එතකොට මේ හයි කෙරුම් කාර්යය දැන් මේ දෝනාවේ ලී කනන් රඳවන මිනිස්සුර තමයි හයිකරුන්කාරය කියලා. කියන්නේ මේක හයිකරන හයිකරන හයිකරන මිනිස්සුර තමයි කියන්නේ හයිකරුන්කාරය. ඊට පස්සේ බෝරකාරයයි කියලා කියන්නේ මේ දෝනාව කරීමට වෙඩි බෙහෙත් බෝර දාන මිනිස්සුර තමයි බෝරකාරය. ලෝඩරලා බක්කිකාරයා අඩිකාරයා ඒ වගේ මේ ඒතර බම්බේට බම්බා කියලා කියලා තියෙනවා. මුක්කු ඇට මාත් එක්ක හබේස් ඒ වගේ මේවට සම්බන්ධ වෙනමම විශේෂිත වචන මාලාවල් පවා නිර්මාණය වෙලා තියෙනවා ශ්‍රී ලංකා ඉන්ද්‍රන් කර්මාන්තය සම්බන්ධයෙන්. ඔය කොයි කර්මාන්තයටත් ඊට මේ සම්බන්ධ වචන මාලාව කිදෙම හැදෙනවා. මේ මිනිසුම හදනවානේ. ඔයාලා අපි දැන් යම් කිසි මේ විශේෂ විශේෂයකට පාරිභාෂික පද හදනවා වගේ ටෙක්නිකල් ලව්ස් හදනවා වගේ ඒ මිනිස්සුම මේ පාවිච්චි කරන වචන පස්සේ ඒකට අයිති භාෂාව බවට පත් වෙනවා. මේ අවසාන වශයෙන් මම කැමති අහන්න අපි තා කතා කරන හොඳයි මේ කාලයකට ඉඳ දෙන්නේ තව සුළු වෙලාවක් තියෙන්නේ. දැන් මේ තුන්දෙනෙක් එකතු වෙලා කරපු පොතක්. දැන් මේකේ ග්‍රන්ථකරණය කොහොමද සිද්ධ වුනේ? නිරෝෂන් ටිකක් ලියනවා ගායන ටිකක් ගේනවා අතුල ටිකක් ලියනවා එහෙමද කොහොමද උනේ ඔව් ඇත්තටම අපේ අනික් මේ ආචාර්ය ගායන අමරවීර ආචාර්ය අතුරු විජයසිංහ කියන මහත්තුරුන් වුන් විශේෂ විද්‍යාඥයෝ මේ ශාස්ත්‍රය තුල වසර ගණනක් පරිශන කරන උදවිය ඇත්තට ඔවුන් විද්‍යාත්මක කරුණු වලින් දායක වෙනවා. අපි තුන් දෙනාම කරන ලද සාමූහික පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කාර්යය. ඔබ ලිව්වා. ඇත්තටම අපි කරුණු වශයෙන් අපි ගොනු කරගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ එක එක පාර්ශ්ව අපි බෙදාගෙන නැත්නම් මොකද මේකේ තියෙනවා මේ පරිච්ඡේද අපි බෙදා ගන්නවා. ආ බෙදාගෙන ලිව්වා. බෙදාගෙන ඒ විදිහට තමයි අපි ඒ වුණා මේකේ විවිධ ශෛලීනුත් ඇති. වෙනවා ඇති එක එක කෙනාගේ ලේඛනය තුල. ලේඛනය තුල. නෑ නමුත් අවසානයේදී අපි මේක පොදු ශෛලියකට ගොනු කරා කියන සංස්කරණයක් සංස්කරණයක් සිදු මේ අද පෙරවදනෙන් අපි ඔබට හඳුන්වා දුන්නේ නිරෝෂන් සෙනවිරත්න ආචාර්ය ගායනි අමරවීර ආචාර්ය අතුල විජේසිංහ මේ තුන් කට්ටුව එකතු වෙලා සම්පාදනය කරපු ශ්‍රී ලංකාවේ මිනිරන් එදා අදසා හෙට කියන කෘතිය. ඒ පිළිබඳ සාකච්ඡාවට පැමිණි නිරෝධන් සෙනවිරත්නයන්ට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ පරිශන ග්‍රන්ථ මේක ඉතිහාසගත වෙන ග්‍රන්ථයක් මොකද අර ඉංග්‍රීසි පොතෙන් පස්සේ මුලින්ම සිංහලෙන් ලියවිච්ච පළමුවෙනි පොත. ඒ වගේම අමරසිංහ මම පොඩි දෙයක් ඇඩ් කරන්න ඕනේ මේ. ඒ ඉංග්‍රීසි පොතේ කතුවරේ ආචාර්ය එන්.පි. විජයනන්ද මහත්මයාගේ පසුවදනකුත් කෘතියේ පිටුපස කවරේ තිබෙනවා. ආ ඒක තුමගෙන් වෙනමම රෙකමෙන්ඩේෂන් එකකට ලැබුණා ඇත්තට. ආ ඒක වැදගත්. ඒක මේ මේ පොතේ වටිනකම වැඩි වෙන්න හේතුව නේ. එතකොට දිනන්තයන මේකට සහභාගී වීම ගැන ඒ වගේම මේ වගේ පරිශන කෘති තව තවත් පිළිනාටින්ම බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. අතිගත කළේ හර්ෂණී වානගුරු. පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනය. Thank you.